පිට්ඨිතෝ පිට්ඨිතෝ අනුබන්දී අනුබන්දෝ යත්තේවනම් පස්සීසාමි තත්තේව සිරෝ පාතිසාමිති යං තේ අම්බෝ පුරිස කරණියං තං කරෝති තී ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් මේ වෙනකොට ගන්න පරිදි සර්වචන් වහන්සේ විසින් දේශනා කොට වදාරන්ට ඉදිච්ච වටිනා සූත්‍රයක් වෙන ආශිවිසෝපම සූත්‍රයෙන් කියාගෙන දේශනා තුනක් පවත්ලා අද මේ අගෝස්තු මාසේ පස්වෙනිදා වෙනකොට හත්වෙනි දේශනාවට මේ ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍රයේ සර්වචන් වහන්සේ ඒ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව එක රූපක අලංකාරයක් වගේ නිදර්ශනයක් මගින් හෙලිදරව් කරන්නයි හෙලිදරව් කරන මුවා වෙනුයි සුත්තේ පටන් ගන්න. ඒකදී සර්වචනාංශයෙන් පෙන්ලා දෙනවා ඒ හිරපන්දනයකට අහුවෙච්ච කුරුසේකට ආශිවිස උග්‍රවිස තේජවිස සහිත 9 හතර දිනක් නැත්නම් විෂගෝරයන් හතර දිනක් සඳහා උපස්ථාන කිරීමේ වරදණ්ඩයක් පවරනවා. දඬුවමක් පවතිනවා. ඉතින් ඒක ඒ පුරුෂයාගේ දැනීම සහ නොදැනීම මත සමහර විටක ඒ නයින්ට කරන්න දීප උපස්ථානය ආඩම්බරයක් වශයෙන් පිළිගන්නත් පිළිතියෙනවා. සමහර විටක ඒක හැරි හැටියට අවබෝධ කරගන්නත් පිළිතියෙනවා. කෙසේ නමුත් මේ බුද්ධයාගේ තමන් වශයෙන් එන අවබෝධය තියෙද්දී සත්පුරුෂෙක් ඇවිල්ලා කියනවා මේ නයින් හතර දෙනාට කරන මේ උපස්ථානයේදී එක එකනා රුචි අරුචිකම් වෙනස් ඒක නිසා යන්තා ඒ අත්ංගේ අවශ්‍යතාවන් සපුරන තාක්කල් ඔය විදිහට ආදරණයක් වගේ මේ නයින් වෙනුවට එක එක උපස්ථානයේදී අනිචෙක්කනා කිපුණොත් ඒ කිපුණ කෙනා කිසිම අනුකම්පාවක් නැතුව දෂ්ට කළොත් මරණාසන්න හෝ මරණය හා සමාන මරණී හෝ මරණාසන්න දුකපත් වෙනවා. ඒක නිසා මේ ලක්ෂණම වෙන්න තියෙන ඔය නයින් පිළිබඳව ආඩම්බර වෙන එකවත් උරේ කරේ දාගෙන ආබන්ධයේ සලකන එකකුත් නෙවෙයි ඔය නයින්ද නොතේරෙන්න නයින්ගේ පැනන එකයි කියලා සත්පුරුෂෙක් උපදිට වෙනවා. ඉතින් එතකොට ඒ පුරුෂයාට සිද්ධ වෙනවා ඒ නයින්ගෙන් බේරිලා ඉරගෙන් පැනලා යන්න. ඉතින් ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒ මොකද මේ නයින් හතර දෙනාම කුණලා නිදි කරලා ඊරි වටලා තියනවායි කියන එක ලේසි නෑ. ඒ වගේම හිරගේ බින්දගෙන යනවායි කියන එක ලේසිත් නෑ. ඉතින් මේ ටික දිගට ඇත්තටම ඉස්සලා සර්වචන්ද නිදර්ශනේ කියනවා. පස්සේ සර්වචන්නාංශයේම ඒ පොඩි බබෙකුට 100 කෙනෙක් කතන්දරයක් කියලා දෙන්න වගේ කියලා කියනවා මහන්නේ මම මෙතන මේ 9 ආශිවිෂ 9 හතර දෙනා කියලා අදහස් කරේ හතර මහා භූතයන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒව පිළිබඳව සත්‍යස ධර්මයේ අහපු සත්‍යසෙන් ඇසුර කරපු සත්‍යස විනේ හැසිරෙච්ච ආර්යයන් වහන්සේලා දකපු ආර්ය ධර්මයේ අහපු ආර්ය විශේෂ හැසිරෙච්ච කෙනා මේක ආඩම්බරයක් කරලා සලකන එක එනසම් Tamanට හම් වෙච්ච මේ උපස්ථානයේ මහා ලොකු දෙයක් කරලා සලකන එක නෙවෙයි කරන්න තියෙන්නේ ස්පාසුවක් බලලා සමුගන්න එකයි ඒ නිසා ඒ සඳහා කටයුතු කිරීමට ලෝක ඥානයක් නැහැ ලෝක ඥානයේ තියෙන්නේ මේ හතර මහා භූතයන් සිපවන ගන්න ආලිංගනය කරන ආලවට්ටම් කරන තනවා වඩන පෝර දෙන ආහාර දෙන ලෝකයක් ඉතින් ඒ නිසා ඒ සඳහා දැනුම අවශ්‍යයි සත්ව සාශ්‍රය ආර්යමාංශගේ ඇසුර ඊට පස්සේ ඒ සදා අහපුරුද්ද කලපුරුද්ද දකපුරුද්ද තැන ඇති වෙනකොට වේලාවක හිතෙනවා මේක තමයි ඇත්ත ඒ නිසා එතෙන් පටන් මේ ආශිවිෂයන්ගෙන් වෙන්වීමට කටයුතු කරනවා. ඉතින් එතකොට ආශිවිෂයන් ගැන නාහක ආශිවිෂයන්ගෙන් ගැලවීමට කටයුතු නොකරන කෙනෙකුට තේන්න තියෙන්නේ මෙයා ලොකු බීමක් පැනනවා. නැත්තම් ලොකු ජයග්‍රහණයක් ලැබුවා. තම සර්වචනාංශයේ විස්තර කරනවා මෙයා මේ ලැබපු මේ පළවෙනි ඉක්ම සාර්ථක වුණත් ඒක තාම මේ හෝඩිය පන්දට ඇතුළුනා වගේ වැඩක්. කමොන්සර් පන්දට ඇතුළුනා වගේ වැඩක්. දැන් තමයි යා අධ්‍යාපන ශාස්ත්‍රයට එළඹෙන්නේ යම් වෙලාවකට කෙනෙක් මේ විදිහට තියෙන අභ්‍යන්තර බාහිර හතරමා භූතය රූප ධර්මයන් පිළිබඳව ආදීනව සලකන්න පටන් ගත්තට පස්සේ විභාගයෙන් ඉවරයක් නැහැ. එයා ඊගාව පංචයට සමත් වෙනවා නැත්තම් ඊගාවට තියෙන අනතුර තේරුම් ගන්න. අර හිතකින් පැන ගිය ගමන්ම රජුරෝ එයාව අල්ලගැනීමට දක්ෂ එයත් එක්කම හැදිච්ච වැඩිච්ච පස් දෙනෙක් වදකයන් පිටක් කරනවා. ඔබ යාලුකමෙන් මේ මනුස්සයා කොහොමද නැත කරගන්නේ? නැත කළා දැකපු ගමන් මරපන්. ඒ විදිහට වදකෝ පස් දිනක් ලුහු බඳිනවා දැන්. එතකොට ඒ ලුහු බඳින වෙලාවේදී පස්සෙල්ල බල්ලා උග කාලයකට පස්සේ මගේ වැලිකෙලියේ පටන් සෙල්ලම් කරපු යාළුවෝ හම්බුණා පොඩ්ඩක් නැතර වෙන්න ඕනෑ කියලා නැතර වුණොත් රජුරුවන්ගෙන් වද දෙකක් හැම වෙනක් වෙතරින් මරණය සිද්ධ වෙනවා රාජාංග විරුද්ධ වීම සහ කලින් කරද්ද. ඉතින් ඒක නිසා එතනදී සත්පුරුෂයලා කියනවා මිනිස්සු දැන් ඔබ බලකම් පස් දෙනෙක් විදිහ ලෝබන්න පස් දෙනාම හඳුරට දාන්න මිත්‍රයෝ. නමුත් ඒගොල්ලෝ එන්නේ වරදා කරන්නවත් කිරිපොන්නවත් නෙමෙයි දැකපු තැන බෝ මරන්නයි කියන. ඉතින් ඒ පුරුෂයන් දහස් වෙනට කරන ප්‍රයත්නය අපි ඊයේ පෙරදා දෙකේ උත්සාහ කළේ මේ උපාදාන ස්කන්ධ වශයෙන් අපි මේ අභ්‍යන්තර බාහිර රූපවල ඇලි ගලි වාසය කරනවා ඒ වගේම අපේ වේදනා විඳීම් රස විඳන රස ආස්වාද ජීවිතේ ලොකු වටිනාකම් වශයෙන් සලකලා කටයුතු කරනවා ඒ වගේම අපේ මතක සටහන් එහෙම නැත්නම් අපේ සංඥා දැන හැඳින්ින් ගැනීම අපේ නිල නාම නම්බු නාම මහා ලොකු දෙයක් විදිහට සලකනවා අපිට සිද්ධ සුභ සිද්ධිය සලකන අර්ථ සිද්ධිය සලකන අත්ත කුසලයේ සලකන දෙයක් විදිහට ඒ වගේම අපි මෙලොවට නිර්මාණය කරපු බිහි කරපු නව සංකල්පනා නව නිර්මාණ ලොකු මල් මාලයක් විතර අපි නිතරම පළඳිනවා මේක මගේ නිර්මාණයක් මේක මගේ අදහසක් මේක මගේ ප්‍රගති දර්ශනයක් ආදී වශයෙන් අපේ නිර්මාණාංගය කරනවා එහෙම නැත්නම් අපිට තියෙන මේ විඥානීය වශයෙන් මේ අය මේ අය එක ගලපලා මම ලොකුයි මම උසස් කියලා එතන මම පහත් කියලා විවිධාකාරයෙන් මේ කරන ගැළපීම් වගේ දේවල් මගේම දැනුම මගේම බුද්ධිය මම හදාගත්ත දේවල් කියලා ප්‍රයෝග කරනවා ඒ අපිට පේන්නේ අපි ලද්දා පටන් අමාරුවෙන් හම්බ කරපු භෞතික සම්පatti රසාස්වාද වින්දන අපේ නිලනාම අපේ නිර්මාණ සහ අපේ යමක් වෙනකොට දැනගැනීමේ හැකියාව කියලා ඒක පේන්නේ අපිට වැලිකිළිය පටන් යාළු යාළුවා මිත්‍රයවා නමුත් අර ඉරපැලගේ මිනිස්සු අල්ලන්න රජුරු හොයලා බලලා පිටත් කරන්නේම ඒ වගේ වැලිකිළිය පටන් යාළුවා ඉතින් බැරි වෙලා හරියේ යාළුවා නිසා පලායාම නතර කරලා දෙස හැරුණොත් භයානක අපහසුකටපත් වෙනවා. ඒක නිසා ඒ පංචපාදානස්කන්ධ ගැන කතා කරනකොට උපමා පෙන්නන මහායාන පොත්වල සමාන සඳහන් කරලා තියෙනවා බොරෙක් Tamange දරුවයි කියලා පටලවලා තේරුම් ගත්තොත් ඒ මනුස්සයාට යම් තරමක අපහසුකට අසහනයකටපත් වෙන්න වෙනවද? අන්න වගේ තමයි මේ ලෝකයා භෞතික දැනුම රට්ටු අගේ ආඩම්බරය කරන මේ පංච උපාදානස්කන්ධ තමන් එක්කම හැදිච්ච මේ පංච උපාදානස්කන්ධ හරි හැටියට තේරුම් ගත්තේ නැත්නම් වදකයන්සේ බද දෙනවා. ඒ නිසා ඒක ඒ දෘෂ්ටි කෝණයෙන් බැලීමට, ඒ ආකාරයෙන් බැලීමට ඒක නාට සම්‍යක් දෘෂ්ටියක් අවශ්‍යයි, යෝනිසමස්කාරයක් අවශ්‍යයි, අසුවිදු ඥාන අවශ්‍යයි. තමන් මෙතෙක් මේ ජීවිතේ ලැබපු අත්දැකීම් හරහා ලැබෙන චින්තාමය ඥාන අන්වේ ඥාන ණය විපස්සනාව අවශ්‍යයි. එතකොට තමයි මේ බුදු බණේ තේරෙන්නේ. එහෙම නැත්නම් හිතෙන්නේ ඒ කාලේ බුදුහාමුදුරෝ ඒක ඉන්දියාවේ කිව්වට මේ කාලේදී එහෙම බෑ. මේ කාලේදී භෞතික සම්පත් අනිවාර්යම අවශ්‍යයි. මේ කාලේදී රසාස්වාදී රස විඳින අත්‍යවශ්‍යයි. මේ කාලේ තමයි නිල නාම නම් බොනව මතක සතහන් තාන්න මාර්ග ටික අත්‍යවශ්‍යයි. මම බී කරපු නිර්මාණය කරපු දේවල් තාමත්ම වැදගත්. ඒ වගේම මම අනුන්ගේ වෙන් කරලා මේ මම මේ අනු කියලා බෙදා හදා ගන්න එක අත්‍යවශ්‍යයි කියලා හැම වෙලාවෙම අපේ පුද්ගලික දැනුම අපිට කුල්පත්මන් දෙනවා. කොට පෙරක දෝරුකම් දෙනවා. නමුත් එවැනි ලෝකයක හැදිච්ච ඒකේන මේ Taman අල්ල බදා ගන්න මේ රූප මේ වේදනා මේ සංඥා මේ සංස්කාර සහ මේ විඥානයේ මම සහ මම නොවේ නැත්නම් මේක ඇතුළ මේක පිටත කියලා මේ බෙදෙන gati ටික නැති ජීවිතයක් ඒතර ජීවිතයක් ඒතර චිත්තක්ෂණයක් කවදාකවත්ම ස්වම්භූ ඥානයකට පහළ වෙන්නේ නැහැ හිතෙන්නේම මේ විඥානයගේ පැවැත්මට නැත්නම් මේ භාවයාගේ පැවැත්මට නැත්නම් මේ මමයාගේ පැවැත්මට නැත්නම් තමන්ගේ මාන්නක්කාරකමේ පැවැත්මට ආශාවල් ඉෂ්ට කිරීමේ පැවැත්මට ඒ රූප ධර්ම භෞතික සම්පatti නැත්තුවම බෑ ප්‍රසාසද ලැබිච්ච භෞතික සම්පatti විඳින්න නැත්නම් ඒක නිකම් බූරුවක පිට අහකට පැටවෝ වගේ තේරුමක් නැසක රසාස්වාදනය කළ යුතුමයි ඒ වගේම තමයි නිල නාම නම්බු නාම ටික මල් මාලයක් වගේ දාගත්තේ නැත්නම් ඒවත් ඒවන දාගෙන සම්බන්ධ වෙන්න පුළුවන් උත්සව නැත්නම් ජීවිතේ මොකටද යුවා කල්මාරේක දාලා වහලා තිබ්බට වැඩන්නේ ඉතින් ඒ සංඥා හඳුනා ගන්න අවශ්‍යයි ඒක තමයි නව නිර්මාණ හැම වෙලාවෙම කතා කර කර ඉදිරිපත් කර කර ඒක රසවිඳීම අවශ්‍යයි උඹට බෑ මට පුළුවන් උඹ ලොකුයි මම පුංචි නැත්නම් උඹ පුංචි මම ලොකුයි කියලා මේ ගලපන ගැනීම අත්‍යවශ්‍යයි කියලා නමුත් අර සත්පුරුෂයා පෙන්ලා දෙන්නේ ඒ රූප උපාදානයට රූප වේදනෝපාදානයට වේදනා සංඥා සංස්කාර විඥානවල තියෙන මේ බෙදෙන ගතියට මමයා නැතුව ජීවත් වෙන්න බෑ. මමයා කියන වචනේ පාවිච්චි කරන්න බෑ. මේ තමන්ගේ පිරිසුදු අවබෝධයට ඒවට සහයෝගය අවශ්‍යයි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්න පිළිසිදු අවබෝධයට එක්කෙනෙක්වත් නැතුව ඉන්න පුළුවන්. රූප වාදනකින් තොරව පිළිසිදු අවබෝධයට තනිකර හිට ගන්න පුළුවන්. වේදනෝපාදානයේට තනිකර හිට ගන්න පුළුවන් නැතුව. වේදනෝපාදානයේ පිළිසිදු අවබෝධයට වේදනෝපාදානය නැතුව ඉන්න පුළුවන්. සංඥා උපාදාන කරන්න තියෙන්න පුළුවන්. සංස්කාර උපාදාන කරන්න තියෙන්න පුළුවන්. විඥානයේ මේ කියන බෙදීම් බෙදා පාලනය කිරීම නැතුව ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ වැඩමුළුවේදී ඒක ගන්න ඊට වඩා ටිකක් සහැල්ලු මට්ටමකට. මොකද පිරිස අවබෝධයකට උදව් උපකාර කරන මේ සතියට රූප උපාදානේ නැතුව ඉන්න පුළුවන්. රූප උපාදානයට සතිය නැතුව ඉන්න බෑ. එනිසා නිතරම එළ සත්‍ය ආධාරිත කරගන්න. නමුත් සත්‍ය කියන්නේ උඹට මගේ ආධාර නැතුව ඉන්න බැරි වුණාට මට පුළුවන් උඹ නැතුව ඉන්න කියලා. උඹට නිපානං එක වාරයක් නපා අපට නිපා අපට දහස් වාරයකට තොපව නිපා කියලා අත්තකට ගන්න නැති. ඒක මේ රූපයට කරන නිග්‍රහයක් නෙවෙයි. ඒකට විනය කියන්නේ. ඒකට හික්මීම කියන්නේ. ඒකට ශික්ෂාව කියන්නේ. රසාස්වාදය ඇවිල්ලා අපේ මේ අපි ඇඟේ ඉන්න හදනවා. ඒ හැම වෙලාවෙම වර්තමාන ඉඳලා පොඩ්ඩක් රසවත් වගේ කරන්න ඕනේ. කාණුවෙලකට යන්න. අරක කරොම මේ කරන විදිහ කියන්නේ උඹට මම නැතුව ඉන්න බෑ. නැත්නම් ඔබ දැනගන්නේ ඔබ දැනුවටනේ මගේ තමයි. නමුත් සතියට පුළුවන් බෝ නැතුව. ඉතින් මේක වෙන්නේ මූණට කෙල ගැහුවා වගේ වැඩක්. මූණට දමලා ගැහුවා වගේ වැඩක්. ඒ වගේම අපි උපයපු සෑම නම්බු නාමයක් ගන්නවා. අපි උතුම් හැම ගරුණම්බු ශ්ලාභ සත්කාර සම්මාන සිලෝක එතේ වහඳුන ගැනීම සඳහා අපි ළඟ ඊළඟ දින පදක් කර ලාංඡන පිටතල බොත්තම් ටික. ඒකට සත්‍ය නැතු ඉන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ ඇවිල්ලා නිතරම සත්‍යයට කරදර කරනවා. අනේ මට පොඩ්ඩක් අවධානය දෙන්න. මං ගැනත් පොඩ්ඩක් බලන්න මේ පිටතල බොත්තම් පොඩ්ඩක් හැදලා තියාගන්න නිකන් හො තිබ්බම අරකට ගන්නනේ. ඒ සත්‍යයට කියන්නේ තියෙන්නේ උඹට මම නැතුව ඉන්න බෑ ඒක මං දන්නවා. නම ඔබ දැනගනි. මට ඔබ නැතුව ඉන්න පුළුවන්. ඒක තමන් දී කරපු දරුවෝ, තමන් ලියපු පොත්, තමන්ගේ නව නිර්මාණ, තමන්ගේ සොයා ගැනීම, මේ හැම දෙයක්ම විලසසිත කරදර කරනවා. වර්තමානෙම ඉන්නපා මෙවත් එක පොඩ්ඩක් ඉඳී කියලා. ඒක ගැතියන කියන්න බලංකම තියෙනවනේ. උඹලා එකෙකුට අක්කත් මම ඔබ ජාතක කරපු දේ තමයි. උඹලට මගේ රැකියන කින්ද බරුව ඇත්ත. නමුත් මම බුද්ධ පුත්‍රයෙක්, බුද්ධ දුහිතකාරක්, යෝගාවචරයෙක්, සත්‍යවර්ණ කෙනෙක්, ඒ එකක්වත් සත්‍ය තියෙනවා. විඥානයේ තියෙන මම සහ මම නොවේ කියන මේ බෙදීම මේක පේන්නේ අත්‍යවශ්‍ය දෙයක් වගේ. ඒ නිසා ඒක කියනවා සත්‍ය වඩ වඩා කර කර ඉඳලා හරියන්නේ නැහැ. මෙහෙවත් පොඩ්ඩක් බලමු කියලා. ඒකේ පටනගමකුත් පේනවා බැලු බැලමට. මේ සත්පුරුෂයවිල්ලා කියනවා ඒව උඹේ ඇඟේ එල්ලුණාට සත්‍ය ඔබ දැනගනින් උඹට පුළුවන් එකක්වත් නැති. ආන ඒ බව තේරුම් අරගෙන උපාදානයකින් තොරව රූප පිළිබඳ උපාදානයකින් තොරව සත්‍ය ප්‍රත්‍යීම වේදනා පිළිබඳ උපාදානයකින් තොරව සත්‍ය ප්‍රත්‍යීම ඒ ඔක්කොටම එක හැම දෙයක් කරන්න බෑ සමහර යෝගාචර චරිත රූපයන්ට බැඳලා ජීවත් වෙනවා භෞතික වස්තු භෞතික සත්‍ය සම්පත්තිය. ඒ ඒකකට භාවනා වෙන්නේ රූප කර්මස්ථාන. කායanusasana. ඒකම අමාරුයි. ඒ මොකද හැම නම්බුවක්ම හැම ගණන් හැදීමක්ම හැම දෙයකටම මූලස්ථාන කරගන්නේ මේ රූප ධර්ම. ඉතින් ආට පේන රූප ධර්ම නැත්තම් මම යන්නේ ඉවරයි විනාශයි, නාස්තිකයි, බයයි, චකිතයි කිය. ඉතින් රූප කර්මස්ථානේ රැහෙන දෙයක් ගන්නවා. නමුත් යම් කිසි කෙනෙක් රූප කර්මස්ථානයේ දැනගෙන මේ වස්තු මේ භවභෝග වලින් මහා ලොකු සම්පත්තියක් හම්බේ අවුරුදු 40 විතර වෙනකම්. 40 පෙන්නට පස්සේ මේ වගේ තියෙන ආධිනව පේනවා. නමුත් එයාට අමාරුව තාම රස ආස්වාදය මතක් කරගන්න. රස වින්දනය මතක් කරගන්න. සාහිත්‍ය රසය මතක් කරගන්න. ඉතින් ඒක නඩ වෙන රූප ධර්මත අමතක කරලා ඕන දැන් නමුත් මට රස ආස්වාදය අවශ්‍යයි. එයාට රත්නස්ථාන වෙන්නේ එයාගේ රස ආස්වාද කරන ගතිය තමයි. තව කෙනෙක් කියනවා ඒව මොකක්වත් මට අවශ්‍යතාවයක් නැහැ. මට ඕන තියෙන හැඳුනේ මම මේක උපයලාද කීර්ති නාමය. එනිසා මම මගේ කීර්ති නාමය සඳහා දැන හඳුන්කම නිසා, පත්තල පත්තම නිසා ඒක රකින්න උත්සාහ කරනවා. ඒක කාටවත් කරද බාරක දෙයක් නෙවෙයි. මොකද ධර්මක පැරට කීර්ති නාමය. මට ඒක තියාගන්න ඕනේ කියලා. ඒකම තමයි කොක්ක වෙලා තියෙන්නේ. ඒකම තියාගන්න ඒක කරස්ථානයක් වෙනවා. නිර්මාණශීලීත්ව වැඩි කරනකොට තමයි නිර්මාණ ටික වට කරන ජීවත් වෙන එක හරිය පිළිචිකතියක් තියෙනවා. ඉතින් ඒක නාන තේරුම් ගන්න පුළුවන් මේ අනේක සත සම්පත් මට ප්‍රශ්නයක් නෑ. රස විඳින පිළිබඳව මම කියලා ගත කරන්නේ නෑ. මට නම්බුනා මොනකට උනා මගේ නිර්මාණ ටික මම බී කරපු දරුවෝ ටික මම ලියපු පොත් ටික මගේ නව නිර්මාණ ටිකත් එක්ක ජීවත් වෙන්න මම හොඳයි කියලා. ඒක මෙයාට කොහොලක් කෙලෙසයක් දුවිලක් ගැසෙනක් වඩපත් වෙනවා. එහෙම නැත්නම් මම මම නොවේ නැත්නම් මම සා මම නොවන කොටස් අතර තියෙන මේ වෙනස කල්පනා කරමින් කල්පනා ඥාන කල්පනා කරමින් ඉන්න කෙනාට මේකම ප්‍රශ්නයක්. ඒ නිසා මේ උපාදානීය කෙරෙන හැටි පැත්තකට ගත්තොත් පස්සක්කාරය. මොහොසවචනාංශේ අනාමයේ බුදු පියාණන් වහන්සේ භව සත භවහට සතහට වෙන භව දුකට වේදනා වශයෙන් පහම සකච්ඡා කරලා තියෙනවා. ඔය පහෙන් තමයි මේ චරිතය අනුව තමයි නිතරම ඇදෙන්නේ කොයි කුණටද කියන එක. ඇදෙන්නේ කොතෙන්ද කියන එක අල්ලගන්න පුළුවන් ගැතිය සර්වඥාන්සේ කියන ආශයම්ශී ඥානි. බැලු බැලමට යාට ටිකක් කතා කරලා තියෙනවා මෙයා රසස් අධිරි දුවන විදිහ. මෙයා තමන්ගේ කීර්ති නාමයේ පිටපස්ස දුවන කෙනෙක්. මෙයා තමන්ගේ නිර්මාණශීලීත්ව පිටපස්ස දුවන කෙනෙක්. මෙයා මේ වතර වෙනස්කම් බලමින් කලපමින් මම සමම නොවන අතර වෙනස් කරන්නේ හරියට පුතනසේ ඇනේටම ගහපුවා. වදින. දැන් අපිට තියෙන්නේ පොට්ට chance එකෙන් වැඩ කරන්න වෙලා තියෙනවා. අපිට තියෙන්නේ කම්පටාකට හිත දාලා බලනකොට වැඩියෙන් අපි බැඳෙන්නේ මේ ආනාපාන සතිය කියලා ගත්ත මේ වායෝ පොට්ටබ්බ ධාතුවද නැත්නම් භාවනාව ඇත්ත වශයෙන් පටන් ගන්න ආනාපාන ගෙවුනට පස්සේ කියන මුල් ධර්මයට. විපස්සනා පටන් අරගන්නේ කර්මස්ථාන ගෙවුනට පස්සේ. ඒක හරියට කියනවා අජතාවකාශය අනේක නියම ගමන පටන් ගන්න ගුරුත්වාකර්ෂණයෙන් ගියාට පස්සේ. හැබැයි වැඩිම තෙල් ප්‍රමාණයක් පත් වෙන ගුරුත්වාකර්ෂණ නිමිදෙන්න තමයි. නමුත් වැඩි ඉති ගුරුත්වාකර්ෂණ ඇතුළත ගඟට දානවා කියන්නේ ගංගන යනවා කියලා. අජිතාකර්ෂණ කියලා කියන්නේ ගංගන යන වලින් පන්නලා ගුරුත්වාකර්ෂණ පැන්නලා වාසේ. ඉතින් එතෙන් යන්න රූපකර්මස්ථානේ නිමාව දකින්නේ. සියල්ල ඇතිවනසි වෙන සුළුයි. නැත්නම් අපි කියන සාමාන්‍ය ඔය ඇතිවීම නැතිවීම කියන අවස්ථාව. ඉතින් යන්නත් ඔක්කොටම බෑනේ. බොහෝම කලාත්මක කෙනෙක් තමයි පුළුවන්. එයාට දන්නවා දැන් තමයි වැඩේ පටන් ගත්තේ. නමුත් එතන කියාට පස්සේ ඒකේ තියෙන ආස්වාදයේ පල්ලනවා හිත. විඳින්නේ ප්‍රීති සුඛ. එහෙම නැත්නම් සංඥා වේදනා දෙක. දැන් මම ඉන්නේ සස්තනක. මම ඉන්නේ අතරේ මම දැන් නිවන් දැකලා ඉන්නේ ආදි වශයෙන්. ඉතින් ඒකෙන් හැංගීම් නැති කරගන්නවා. හැංගීමෙන් මාන්නය ඇති කරගන්නවා. මාන්නයට ගන්නවා. එහෙම නැත්නම් හිතනවා දැන් මෙතෙන් ආව නිසා ඉක්මනට නිවන් දකින්න ඊගාට මම මොකද කරන්නේ? දැන් මේ පංචේ පාස් ඒ පංචේ කට්ටියත් එක්ක මට ඉන්න බෑ මට ඉහළ පංචේ කට්ටියත් එක්ක ඉහළ පංචේ පාඩම මොකක්ද කියලා ඒ නිර්මාණ සකස් කිරීම සංස්කරණය කිරීම පේස නිරූපණ වලට හොයිතු යොදනවා. එහෙම නැත්නම් මම ඊයට වැඩිය අද වෙනස්. අදට වැඩිය හෙට වෙනස් ආදී වශයෙන් මම අනු ඊයේ සහ අද වෙන තැන සාමේකන ආදි වශයෙන් කල්පනා කරන මොකකින් හරි අර විවේක වෙච්ච හිත මේ ඔද්දල් වෙනවා. ඇහැට කුණ වැටෙනවා වගේ කැවෙනවා. ඒ කැවෙනකොට ඒ කෙනා මේ පිරිසුදු කරගත්ත මේ හරියට වනමුගේ පාදගත්ත වෙලාවේ සිදෙන ගතිය වගේ හොඳට පිරිසුදු කරගත්ත කණ්ණාඩියේ හැම දෙයක්ම පිළිඹු වෙන්න ASCII මෙහෙම පිරිසිදු කරගත්ත හිතේ මොකද්ද වැඩියෙන්ම පැරඳෙන්නේ කියලා බලන්න. තැර වෙන්නේ කියලා බලන්න. ගැලෙන්නේ මොකද්ද කියලා. ඇලෙන්නේ මොකද්ද කියලා බලන්න. බොහෝ කාලයක් බලන්න ඕනේ. වේදනාවෙද බැඳෙන්නේ, තණ්හාවෙද, සංඥාවෙද බැඳෙන්නේ, සංස්කාරවල බැඳෙනවද, විඥානවල බැඳෙනවද කියලා. එක දවසක් බැඳුණාට අනිද්දාට තව එකක් එනවා. නමුත් බොහෝ වාර ගානක් කරනකොට තමයි වැඩියෙන්ම තමයි ඇදිලා යන්නේ කොතෙන්ද කියන එක දැනගන්න. ඒක දැනගත්තට පස්සේ එහෙම නැත්තම් කියනවනම් දැනගත්තේ නැත්තම් තාම අනාතයි. තාම ඒකට පියම් කරන්න බෑ. තාම රෝග ලක්ෂණ හොයාගන්නේ නැහැ. මමයා කවුද කියලා අල්ලගෙන නැහැ. හැබැයි දැන් මමයා කවුද කියලා Tamanටම අල්ලගන්න පුළුවන් විවේක සංග්‍රහපත් වෙලා තියෙනවා. බොහෝ විවසිල්ලෙන් පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේවා දැන් රෝග ලක්ෂණ මත කරනවා. අරමුණු සාමාන්‍ය විදිහට ඒ අරමුණකටවත් නැති වෙලා නැහැ. නමුත් Tamanට විශ්‍රාමයකුත් තියෙනවා, විවේකයකුත් තියෙනවා, උදකලාවකුත් තියෙනවා, සම්පත්‍ති කරගතියකුත් තියෙනවා, සම්පන්න සංකීර්ණ කරගතියකුත් තියෙනවා, පිළිච්ච ගතියකුත් තියෙනවා. නමුත් මේකේ ඉන්නකොට තේරෙනවා උගක්කල් ඉන්නකොට මුඛයේ තුනේ බැඳෙන්නේ කියලා. ඉතින් මෙන්න මේක මේ පෙන්නන අර පිරිසුදු කරගත්ත නැත්නම් මේ පිළිසක නැදගත්ත ලස්සන කරගත්ත මේ කණ්ණාඩියද මොන જાති දුවිල්ලක්ද වහන්නේ කියලා අල්ලගන්න. සර්වචනන්සේ කියනවා අර උපාදානස්කන්ධ පහෙන් ගැලවිලා බලා ගියාට පස්සේ රජ්ජුරෝ මේකෙනත් ආසන්නම සෞර්ධම මිත්‍රය අල්ලගන්නවා කියලා. අල්ලගෙන කියනවා මෙන්න මේ යාගේ යාළුවට කැල්ලුව අල්ලගන්න බැරි වුණා ඌ කට්ටකමට පැනලා ගියා. උඹ බලයක් කඩුවක් අතට අරගෙන ඔබ දන්නවා මෙයා යන තැන, ඔබ දන්නවා මෙයා ඉන්න තැන, ඔබ දන්නවා මෙයා විවේකයේ බාගෙන ගිහිල්ලා දගපු තැන ඔබ හිතකට දාපන් කියලා. ඉතින් සාමාන්‍ය උපාදානස්කන්ධ වලින් යම් දුරස්ත භාවයක් ඇති කරගෙන ඒවා දිහා පිටින් ඉඳලා බලන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ එයාට ලං වෙන මේ ආසන්න මිත්‍රයා බුදුසජාණන්සේ සූත්‍ර දේශනාව පස්සේ කියනවා නන්දි රාගය කියලා. ඒ නන්දි රාගය ආවට පස්සේ අර ලස්සන පිරිසුදු කරගත්ත ගෙපලේ පිටියේ මෙයා ගත කරනකොට දන්නේම නැතුව ඒකේ එක්කෝ ඒ තියෙන උදකලා භාවයේ ඒ කියන විවේකයේ තුල වින්දනයේ හිත යනවා එහෙම නැත්නම් සංඥා දිහාවට හිත යනවා. නැත්නම් සංස්කාර දිහාවට හිත යනවා. එහෙනම් මේ විඥානය දිහාට හිත යනවා. ඉතින් ඒක කාටවත් කියලා කියන්නේ බෑ. උදින් මේ අහවලයි අහවල් වේ වේ කියලා ඒක Tamanගේ කර්ම ශක්තිය හැටියට. උපනිෂේ සම්පත්‍ය වල හැටියට, රුචිජිකම් වල හැටියට අර පිළිදු දෙකකින් කොච්ච දාන්න පටන් ගන්නවා වරින් වර වරින් අර පෙනුගුලියක පටන් ගන්නවා. ඒක හරියට තේරුම් ගන්න නම් මෙතනින් එහාට ගුරු දෙයක් නැති බව, චීන කන්නාඩියක් නැති බව තමන්ම බොහෝ කල මේ සත්‍යයට හිතපත් කරලා ඒකේ ඇදෙන චිත්‍ර මොකද්ද කියලා බලාගත්තොත්, ඒකේ බැඳෙන කුණ මොකද්ද කියලා බලාගත්තොත්, තමන්ගේ ඇදෙන හිත කොයි පැත්තටද අදින්නේ මොන ආකාරයේ තෙල් ගහ ගන්නද යන්නේ, පොල් ගහ ගන්නද යන්නේ කියලා බලාගෙන ඉන්න ගතිය මේ මනුස්ස ලෝකේ තියෙන පුහුණුවක් කියලා හිතන්න බෑ. කිසිම කෙනෙක් කැමති නැහැ මේ තමන්ගේ අඩුපාඩුකම් බලාගෙන ඉඳ ඒ සඳහා කාලය ගන්න. අපේ හිතේ තියෙන බාහිරකෙන්නේ. මොකද මෙතන පිළිසුදු කරගත්තට පස්සේ එක එක දවසෙන් පේන්නේ නැහැ. ඇත්තටම උගත්තන්නේ පුද්ගලයාට එක දවසෙන් පේනවා. විපංචකන්න පුද්ගලයාට කිව්වොත් දැන් ওই පිළිසුදු කරගත්තේ වහින කුණෙන් තමයි ඔබ ඔබ කවුද කියලා අල්ලන්න පුළුවන් කෙනෙකුත් එයාටත් ඒ ටිකක් විස්තර කරපුවම තේරෙනවා. යෙයු පුද්ගලයාට එයා හැම අංශුවක් ගානම මේ සැලෙන්න පටන් ගන්නවා. තැලෙන්න පටන් ගන්නවා. කලබල වෙන්න පටන් ගන්නවා. ඒවා ගොඩාක් කල් බලන ඉඳලා පස්සේ තමයි ආර කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඒක නිසා ඒ උපාදානස්කන්ධ වලින් උපාදානස්කන්ධ පිළිබඳ සෑහෙන පරිචයක් සෑහෙන දක්ෂකමක් ඒ වගේ කියන ලාටු ගතිය කොහොල්ල ගතිය අල්ලන බඳන ගතියෙන් හිත ගලවගෙන ඉන්න වෙලාවේදී ඒ යෝගාවචරයට ඇති වෙන්න පුළුවන් කෙලෙෂ තමයි තමන් මෙතෙන්ට එනකන් උදව් කරපු ශ්‍රද්ධාවට ආදරය කරනවා. මෙතෙන්ට එනකන් වැටෙන්නේ නැතුව ඉස්සරහට යන්න උදව් කරපු වීර්යයට ආදරය කරනවා. තමන්ම වඩපු සතියට ආදරය කරනවා. තමන්ම වඩාගත්තු සමාධියට ආදරය කරනවා. මේ හරහා වැඩිච්ච ප්‍රඥාවට ආදරේ. එයා හිතන්නේ ආදරේ සාධාරණ එකක් කියලා. ඒක ධාර්මික එකක්. මොකද අශ්‍රද්ධාව දීලා දන්නේ මේ ශ්‍රද්ධාව ගත්තේ බොහොම අමාරුයි. මේ කම්පැලිකම නිදිමතකම මුලා ගැටි අමතක කරන්නේ මේ අවදීන් භාවනා කරන්න යන පුළුවන් වීර්ය ගත්තේ. අන්ධකාර සංසාරයෙන් ගෙවන් කරලා නෙමෙයි අපි යන්තම් සතිය වඩාගත්තේ. ඒ වගේ මේ නන්නත්තර වෙච්ච දෙකට දෙචාර වෙච්ච වික්ෂිප්ත හිත නෙමේ කීකට කොල්ල යන්ට සමාධිය ගත්තේ මේ ලෝකේ සම්පූර්ණ පරිබාහිර ලෝකායත ඥාන වලට යද්දී මට මමයා කියන්නේ කවුද මොකද්ද කියලා දැන් මේ තියෙන ඥානෙ මගේමනේ කියලා අර වඩාගත් සද්ධා විදිය රත් සමාධි ප්‍රඥාවට ප්‍රේම කිරීම නිදාතර කාරණාවක් කරගන්න. ඒකල මේ සද්ධාව දැන් විකතෝම තියෙන්න ඕන කියලා බුද්ධිය දින්න කරලා ඔක්කොම ඔක්කොට ලියා ගන්න හදනවා. මගේ මේ වීර්යය දිගටම තියෙනවා. මගේ මේ සතිය එක දිගට තියෙනවා. මගේ මේ සමානද හැල හැප්පෙන්න බෑ. ප්‍රඥාවත් හැල හැප්පෙන්න බෑ කියලා. ඉතින් මම හිතා ගන්නවා මම පොරක් කියලා. මම දැන් වැඩ කාර්යයක් තමයි. ඒක නිසා එයා ඉතින් පහසු බස් ගන්න පටන් ගන්නවා. මට ආවල් දෙය කරන්න පුළුවන්. මෙහෙම කෙනෙක් බලන්න ගියාම මොකද වෙන්නේ? මේ ශ්‍රද්ධාව ශ්‍රද්ධාව කියන්නේ මේ වඩාගත් ජීවිතේ පූජා කරලා ප්‍රිය නෑජ ප්‍රිය කරලා පූජා කරලා වස්තු භෝගේ පූජා කරලා ගත්ත මේ ශ්‍රද්ධාවත් පෙරලෙන සුළුයි. විපරිණාමයට ලක් වෙන සුළුයි. පුත්වා භාවතෝ නැතුව ඇතුව නැතුව යන සුළුයි. නිත්‍ය පටිපීලනතෝ පටික්‍රයතෝ නිත්‍ය භාවයේ නැති වෙන සුළුයි. ඉතින් මේ කෙනාට අර යම් වෙලාවක යම් කෙනෙක්ගේ යම් කටයුත්තක් නිසා සද්ධාව කැඩිච්ච ගමන් විශාල වික්ෂෝපයක් එනවා. මේ මෙච්චර අමාරුම හදාගත්ත මේ සද්ධාව. දැන් දරුවෝ මල්ලු නැතුනට ප්‍රශ්නයක් නැහැ. වස්තු ඕගන කරන ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ සද්ධාව ඒ තරම්ම උදව් කරපු දෙයනේ. ඉතින් එයාට මේ සද්ධාවට මැස්සෙක් ඇහුවත්, මුලඟක් වැදුනත්, අවුවක් වැදුනත් පිළිතුරු කරනවා. ඒක හොඳට භාවනා කරගෙන ඉන්නකොට ටික කාලයක් ගිහිල්ලා අර වීර්යය නැති වෙලා, හිත කුසීත වෙලා, කම්මැලි වෙන වෙලාවල්. ඉතින් මෙයාට වහ කන්න හිතෙනවා. මේ මෙච්චර අමාරුවෙන් හදාගත්ත මේ වීර්යෙ දෙකක් කියන්නත් බැලුම්ටක් කියන්නත් බැලුම්. තමයි හිත කුෂී වෙන්නේ. හිත නිවිද වෙනවා. හිත නිවිදට වැටෙනවා. ඒකල මේ සතිය බොහෝම ලස්සනට කියලා ගන්න පුළුවන් තිබුණ සත්‍යයක් තියෙනවා. නේද? 40ක දිගට කියනවා. මමලා පැයකම ඉන්නවා. දැන් මොනක්වත් නෑ මොන විදිය සතිය කිව්වහම කරප්පන් එන මට්ටමට. මොන විදියෙන්ද සතිය පිටකරන්නේ? ඒකම සමාධිය කියලා බොහෝම ලස්සනට තිබුච්ච හෙල්ලෙන්නේ නැති වතුර දිය කඩක තමන්ගේ මූණ පේනවා වගේ තිබිච්ච එළිය කඩ දැන් රැලි මාලා නැගලා දඟලලා මොනම දෙයක්වත් පේන්නේ වතුර පේන්නේ නැහැ මූණ පේන්නේ නැහැ යුරෝ පේන්නේ නැහැ ඉතින් පේන්න පටන් ගන්නවා අයියෝ හදාගත්ත විදුලි මාලිගාව සෝ ඊගාට ප්‍රඥාව හදාගත්තදී සම්පූර්ණ ලෝකායත ප්‍රඥාවට ආසයි කරන මේකේ වැඩක් නැහැ කියලා හිතුවා එහෙම නැත්නම් නැතිවීම ගැන පශ්චාත්තාප වෙන එක මේ පුද්ගලයාට දැන් නික්කම්මසික දෝමනස්සේ ඉන්න පටන් ගන්නවා. ඊටාම ආයාසයෙන් උපේතු මේ ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්මයන්ගේ සැලීම නිසා වරක් ඒක අත්දකපු කෙනා ඒ අත්දකපු ඉන්දිය ධර්මයන් කෙරෙහි නන්දි රාගයක් ඇති කරනවා. ඒක නැති වෙන හැම වෙලාවෙම තැවෙනවා. හැබැයි භාවනා කරන්න ඉස්සෙල්ලා මේ තැවීම තිබුණේ නැහැ. දන්නේත් නැහැ. සත්‍ය සමාධිය දන්නේත් නැහැ. දැන් අඳුරගත්ත මේ වීර්ය සත්‍ය සමාධිය ප්‍රඥාව සැරෙනකොට අර කියන්න දෙනකුත් නැහැ. අනිත් ඔක්කොම සත්‍ය සමාධිය අඳුරන්නේත් නැහැ. නමුත් තමයි හොඳට මට බොහොම ලස්සන සද්ධාවක් තිබුණ කෙනෙක් මම. බොහොම ලස්සන වීර්යයක් තිබුණ කෙනෙක්. බොහොම ලස්සන සතියක් සමාධියක් ප්‍රඥාවක් තුනතේ කෙල් ගාලා ඉසපීරා පොඩේ බඳපු මං මෙන්න બોලේ මේ ගැලිට මං පාළු දැන් ඉතින් අලිය අවුලයි දැන් මේ භාවනා ලෝකේ මේක නිකන් නොනමිවා කියන්න කෙනෙකුත් නැහැ මේ සියල්ල කැප කරලා ලබාගත්ත සද්ධාව අපිට බුද්ධිය සින්න වෙලා තියෙන්නේ කියලා. විද්‍ය සත්‍ය සමාධිය ප්‍රඥා. ඒක කැඩිච්ච වෙලාවට පිළිම ශ්‍රද්ධාව කඩලා ගියා. ඒ කියන්නේ අශ්‍රද්ධාව පහළ වුණා. එහෙනම් වීර්යය කඩලා ගිහලා හිටගෙන පුදිය කරරෝල වැටෙන නිින්දකට වැටෙනවා. ඒ කවදාකවත් හිතන්නේ මේක ධර්මතාවයක් කවදාකවත් හිතන්නේ මේක හේතුඵල ධර්මයක් කියලා අඩු ගන්න ප්‍රශ්නයක්වත් අහන්නේ යා ඒ කියන්නේ තනි කරතයි. තනි කරගෙන ගෙයිදොර ගහගෙන ඇතුළට වෙලා දැවෙනවා නේ මට වෙච්ච දෙයක් කියලා. අර පේන්නේ මේක සාකච්ඡා කරන්න පුළුවන් කල්යනා මිත්‍රෙක් ලෝකේ ඉන්නවා. පේන්නේ මේක සාකච්ඡා කළ යුතු ධර්මයක් කියලා. ඉතින් මේක සම්නිකර අසාධාරණ දෙයක් මොකක් හරි කවුරු හරි ඕනියමක් කරලා තියෙනවා. කවුරු හරි මට ගම්ජයක් කඩලා තියෙනවා කියලා ඒ සත්‍යහ විදියේ සත්‍ය සමාධි ප්‍රඥාවේ කුංචි කම්පණයක ඉඳලා ඒකේ කඩාවැටීම දක්වා තනියම විඳවනවා. ඒ විඳවන්නේ මොකද? මෙයා ඊට ඉස්සෙල්ලා හොඳ සද්ධාවක් මුත්‍ති විඳපු කෙනෙක්. උපයාගත් එකක්. තමයි ශිල්පයෙන් උපයාගත් එකක්. එහෙම නැත්නම් ශික්ෂාවකින් උපයාගත් එකක්. නමුත් එයාගේ නිත්‍ය සංඥාවෙන් කියන්නේ. මේක මට විතරයි මම උපයාගත්ත දේ නිසා අනිවාර්යයෙන්ම මට දිවා රාත්‍රී මේක තියෙනවා. වීර්යයත් එහෙම. අනික් කටිය භාවනාදී කුසීත වෙනකොට මෙයා එයාට උලිලි පාපු කෙනෙක්. කොහොම ඉඳලා බෑ මම වගේ හොඳ භාවනා කරන්න නැත්නම් ඕන නිවන් දකින්න බෑ කියලා අල්ලපු ගෙදරට අnder පාවගෙන දැන් හිටගෙන නිඳ. ඉතින් සත්‍ය ගැන දේශන පවත්තා. මම දැන් බලනකොට මොකද වෙලා තියෙන්නේ? අතන කිව්ව තැන මතක. විතර මිනිසුත් එක්ක සම්බන්ධ. බල සමෝනගේ සත්‍ය කඩાવી. මේ කියන අර රාජ්‍ය ලාංඡන හම්බෙච්ච ඉර හම්බෙච්ච සොල්දාදුවේ කියන පදක්කම් පළනු සොල්දාදුවේ එයාට නලල් පදද පදක්කම් ගොඩක් හම්බෙලා තියෙනවා හදිසියකින් එයා බොහොම ආඩම්බරෙන් ඉන්නේ හදිසියම රජුරෝ කැඳවනවා රාජකීය උත්සවයකට ඇවිල්ලා පෙනී ඉන්නේ ඉතින් මෙයා හදිසිය අඳුනන ලබනකොට නලල් පදේ නැහැ දැන් මේ උත්සවයට ඒක අත්‍යවශ්‍යයි. ඉතින් ගෙදර ඉන්න ඔක්කොටම බනිනවා, රණ්ඩු කරනවා, ගෙදර ගෑණි මොකද්ද වැඩක්. දැනටත් ගන්න යෝධියේ මේක දීපන් දැන් මේ හදින් දී මනුස්සයා කියනවා ඌවා ලස්සෝ අදින්නව තිබ්බ දැනගන්න පොඩ්ඩක් බලන්නකෝ කියලා. ඉතින් දැන් ගහනම මට උන ගෑණි ළඟ තලවන්න මේ වශයෙන් අලලෙම දාගෙන ඉන්නේ. දැන් මොන විදියකට කරන්නේ මොකද මෙයා? හමුදාය වැඩ කරන මිනිස්සුනේ ගෑණිකවත් ගහන. ගෑණි මොකද කරන්නේ? මිනිහගේ සල්සිය කණ්ණාඩියක් ගෙනලා අල්ලනවා මූණට. එච්චරයි කරන්න පුළුවන්. ඒ වගේ සතිය වැටුණයි කියලා දඟලන හැම කෙනෙක්ම සතිය වැටිච්ච බව දැනගන්නේ සතියමයි. එහාට කිව්වොත් මේ සතිය තියෙන බව දැනගන්නවට වැඩිය හුඟක් උතුම් සතිය නැති බව දැනගන්නේ කියලා උඹකට රිවට් වෙන්න ගන්න. කියන්නේ මෙන්නේ සතිය ටික දිනපතා වැඩෙන්න ඕනේ. ඒක මගේ බුද්ධිය තියෙන්න ඕනේ. මට ඕන දැනක ලොක් කරලා යතුරු දාලා තියාගන්න පුළුවන්. සතිය විපරිණාම ධර්මයක් නෙවෙයි. සතිය දුක්ඛ නැති නෙවෙයි. සමාධිය තමයි මේක මම හිතනවා ගොඩක්ම වද දෙන ධර්ම කියලා. මොකද සමාධියට නන්දිය ඉතාමත්ම සරලයි. සමාධිය ඇතුළේ තියෙන මිනිස්සයා සමාධිය නැතුව සීදී නැසල. ඒකට අනන්ත අවස්ථාවක් තියෙනවා. මොකද ඒක සාක්ෂාත් කරන්න කෙනෙක් නැහැ. මෙච්චර අමාරුයි ලබාගත්ත සමාධිය නැති වෙලා. එයා දන්නේ මේ සදාටම නැතුනේ නෑ මේ කාවකාලිකව ගන්නවක පස්සේ එයි කියලා. නමුත් ඒකට මොන නන්දිය කොච්චරද කියනවා ඒකේ චිත්තක්ෂණයක්වත් වෙනව ගත කරන්නේ චිත්තක්ෂණයක්වත් අඩුලංසෝට යනවා දකින්න කැමති නෑ. ඒ නිසා සමාජයට කරුකත් මේකන ප්‍රත්‍යාවට කරුකත් මේකන ශ්‍රද්ධාවද වීරට වැඩි තැවෙනවා. ඉතින් මෙයාට දැන් තේරුම් ගන්න වෙනවා ඔබ මෙතෙන් ආවට පස්සේ දැන් මේ ගුරුත්වාකර්ෂණය නෙවෙයි ඉන්නේ. මේ වැඩ කරන්නේ වෙන නීතියක්. ඔබ මොකද්ද කරන්නේ? අස්සද්දේන කම්පතිති සද්ධා බලං කියන එක තේරුම් ගන්න. මොකද්ද? සද්ධාව වැටුණට ඉෂ්ඨ කම්පාව නැත්නම් ඒකට තමයි සද්ධා බලය කියන්නේ. අස්සද්දේන කම්පතිති. මේ මෙතෙක් කල කිව්වේ සද්ධාව වඩපේ. දැන් පුරුදු වෙන්න ඕනේ සද්ධාව නැති වුණාට හිතවත් කරගන්න. සද්ධාවට කියනවා උඹට මම නැතුව බෑ නමුත් උඹ දැනගන්න උඹ නැතුව මට පුළුවන් කියලා. අද්දහවට කතා කරලා දෙන කැමති නැබැයි ගම නැත් බලන්න. ඒ විදිහට ශ්‍රද්ධාවට අනකරනද ශ්‍රද්ධාවට දහස වෙන්න නරකයි. වාද වෙන්න නරකයි. ශ්‍රද්ධාව තමයි දාසකත්වයේ තියාගන්න. මොකද මං ආවා ඔබ වැඩේ කරපම් ඵලයක්. ඔබට හැමදාම මේ කාමවල දීලා බුදියන් ගන්න හම් දෙන්නේ නැහැ. ඔබේ තියෙන්නේ ජීවිත වටනකම ඔබට තියෙන්නේ මඩුවට හම්බෙච්ච අඬුවක් වගේ විතරයි. ඔබ මට අනම්මනම් කියන්නේ නැහැ. ඒකම වීර්යයත් ඇවිල්ලා අපිට අනලාට එනවා හිතන පොම්බන් දෙනවා. ඒ විනාඩි උඹ වගේම තමයි මම ඉති මතරක් කරන්නේ. උඹට පුළුවන් නම් ඔබ කර මම බාහිර දන්නම් පුතේ. ඒ කියනවා කුසීතේන කම්පතිති විරිය බලන්න. දැන් කුසීතේකක් ඇවිල්ලා. පිටිටකට යන්න හිතෙන්නේ නැහැ, බලන් ගන්න හිතෙන්නේ නැහැ, බලකට බලන් හිතෙන්නේ නැහැ. නිකාම නිකන් මොකද්ද? අපි කියන්නේ නිකන් බුබ්බඩ හිතක්. කම්මැලි හිතක් ඇවිල්ලා. ඒකෙන් කියන්නේ මේකත් හේතු වෙනවා වෙලා. හැබැයිම වීර්යය කරන මොනවද මේක සීලීන සාධනය කියලා. මේ කුසීතකම ආවට කම්පාණු වීමේ හැකියාවක් තියෙන බව බුදුහාමුදුරුවෝ අත්දැකලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියන තෝ දන්නේ කියලා තෝ කියනවා කියන එක. ඒක දකින්න නම් මේ වීර්යයෙන් එන්න ඕනේ. වීර්ය පිළිබඳව <coughs> නන්දිරාවේ තියෙන කෙනාට වීර්ය නැති කෙනෙක් දකින්න කරදරයි වීර්ය නැති අරමුණක් දකින්න කරදරයි වීර්ය නැති චිත්තක්ෂණයක් දකින්න කරදරයි කිය හැම වෙලාවෙම තැන. එබැවින් මේ සතිය තමාගේන කම්පතිති දත් බලන්න. අපි තමාගේ මේ සමානෙම ධාර ධාරණේ ගහගෙන ධාරමණ්ඩිය ගොතන නටන්නේ කටමන්නේ සතියේ තමයි. ඔය සතිය නැති බව නැත්නම් සතිය විපරිණාමය සතිය වෙනස් දෙයක් බවට පෙරලෙන බව. මුලින් කියන්නේත් නෑ ගුරුවරු. එහෙම කිව්වොත් වෙන්නේ නෑ වික්‍රිටිකට. ඉතින් බබා එන්න බබා යනකොට පැකට් එක ඔබේ කීස් කැල්ලක් වගේ සතියක් දෙනවා. ගෙදර ගිහලා තියාගෙන ඉන්න. ඒක වෙන්නේ ඉන්න වැඩ. සායි බලාගේ බිම්මල. වික්‍රිට ගන්නව බබා වෙන්න එපා කියලා. අනේ මොන වේසෝ අනිත් කන බලනකොට කීස් කැල්ලක් නෑ. තිබ්බ දන හොලක් ගන්න. ඉතින් එතකොට අර සතිය වඩාවෝ සතිය ආඩම්බර වෙච්ච සතිය ගැන පුරසාරන්තක එක්කනට හරියට පෝරකේ ලැහැල්ලක්ද වගේ බක් ගාලා වැටෙනවා. හැබැයි මේ නන්දිය කියන එක ඉගෙන ගන්නකොට සිද්ධ වෙනවා. උඹ ඔය කැහි ගෑනි කියලා මුතු ගෑනි ගත්තා වගේ. සංකාර දුක ගෙවම් කරන සතිය ගත්තට සතියක් දුක්ඛ සතියයි. හර්ෂේම අමාරු තැන තේරුම් ගන්න. මහසි ජාතක පොත පිටු 1000ක් විතර. පිටු 900 ගණන් ගියාට පස්සේ උන්වහන්සේ පිටු ගණන් විස්තර කරනවා සතිය වැටෙන දුක්ඛ සත්‍යය. යෝගාවචරය හිතන්නේ ඒක කැරට් ටික් එක රත්තරන් කැලක් වගේ කියලා. නැත්තම් ප්ලැටිනම් වගේ එකක් කියලා. කතාවකත් නැන්නේ එවර් ලාස්ටිං නැත්තම් එවර් සිල්ව වගේ කියලා. සතිය කැලේ. සතිය කැලේ සතිය විපරිණාමයටපත් වෙනවා. ඒකට ප්‍රමාදයට වැටෙනවා. ඒක තමයි කහනවා දැනෙනවා, නලියනවා දැනෙනවා, රිදෙනවා දැනෙනවා. ඉතින් මේකෙන් හොඳට පේනවා යම් ප්‍රමාදයට වැටෙයිද. නමුත් මේකට සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මේකින් is not worry. මොකද නැති උනේ తాවකාලිකව. එයා නැති වෙච්ච බව ආඩම්බරේ. ඒක ඔබ ආඩම්බර කරනවා මම ආඩම්බර කරනවා. ඔබ නැත්තම් මට පුළුවන් එකක් ඔබට එක වාරයක් බලන්න මට ඔබ දහස් වාරයක් දෙපා. අසත්‍ය වෙන උන්ට ආඩම්බර ලබන්න ඕන දැන් අසත්‍ය. ප්‍රමාද. ඒකද සාරිපුත්තුමා කියනවා ප්‍රමාදේන කම්පතිති ධාති බලං. ප්‍රමාදයට සතිය නැති බවට කම්පා වෙන්නේ නැත්නම් ඒක තමයි උත්තරම සතිය කියලා කියන්නේ. සති බලය කියලා කියන්නේ. පන්නරේ තිබ්බ සතිය කියලා කියන්නේ. ඒ නිසා පන්නරේ තියන්න නම් සතිය නැති වෙන්න ඕනේ නැති වෙලාවේ නොසලෙනවා නේද? තාදී ගතිය ඇතත් එකයි නැතත් එකයි කියන එක. ඒ වගේම ඒ සමාධිය ඒ වචන ටිකමයි කියන්නේ. අපි හිතාපු නැති තාමත්ම නිශ්චල ලස්සන ගියකඩක මූණ පේනා වගේ පේන වෙලාවකත් එනවා. හිතේ එකත් අපේ උප්පත්තියම වෙච්ච උරුමයක්. ඊට පස්සේ සම්පූර්ණ නන්නතර වෙලා වික්ෂිප්ත වෙලා ඉදිච්ච ගුවක් ඉස්සත් දැයක බදලා ගලක ගහපුවම ගුවක් ඉස්ස විසිරලා යන්නේ. ඒ වගේ නන්නතර වෙලා යනවා. මේ හොඳට බැඳිලා තිබුණ මීන හිවගේ දොන් ටිකක් පිප්පම් බුම් ගාලා විසිරලා යන්නේ. ඒ වගේ සතිය නන්නතර වෙලා. ඒ වෙලාවට ඒ සත්‍ය නැති විචිත්තේන කම්පතිදී සතිය සමාධි බලන් කියලා වික්ෂිප්ත වෙනවා. වික්ෂිප්ත වුණාට මේ නැසන්ට දුංගහල මෙන්නත් විසිලා ගියාට මේ නැසන මොකුත් වෙන්නේ නැහැ. ටික වෙලාවකින් ආයෙත් මොදි වදිනවා. මේ විසුණුනාට පස්සේ වදේ කියලා පෙන්වන්න ගන්නෑ. වදේ කියන්නේ ගුලි විචාමනේ. දැන් ගුලියනේ. දැන් සමතයක් නැහැ. සනාහිත ගතියක් නෑ නමුත් හිත චිත්තක්ෂණ වල හිතවිලි වල මොකක්ද කරන්නේ ඒක කැඩුනට පස්සේ ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ මම මේ මම නොවේ මේ අජත් මේ බහිද්දා කියන හැන්ති ගෑවිලා යන වෙලාවක් යනවා නිවාදයක ලස්සනට ඇඳපු දේශායන චිත්‍රයකට ඔතන ස්ප්‍රේ කරපුවාම මේකේ කිසිම කියලා වම්නේ ගොඩක් වගේ පේන වෙලාවක් යනවා ඒත් එහෙම නැතු හොඳට ඉරියව්වක තියෙන එකයි දෙකම එකයි. ඉතින් මේක අර උපාදානස්කන්ධ පිළිබඳව සූක්ෂම අධ්‍යයනයක් ලැබුවේ එකනකට පමණයි තේරෙන්නේ. අනික කෙනාට මේ මොන කුණු අරද්ද මේ මොන ග්‍රීබ් අරවද කියලා තේරෙන්නේ. ඒ නිසා මූලික පියවර දෙකෙන් යා කරලා තියෙන මේ කියන දෙමලේ තේරුම් ගන්න පුළුවන් තැනකට. හැබැයි හරි යන්න. හරියට වමනය කරලා ඒක කනවා. මෙච්චර ආසන්න වඩුව සත්‍යය, සද්ධා, විහිදිය, සමාධිය ඒක යන්න ඇරලා නොසලී ඉන්න එක. මේක තමයි තාදී ගුණය කියලා. අපි මේකට සිංහල භාෂෙන් කියන්නේ අෂ්ටලෝක ධර්ම කම්පන වීම කියලා. ඒ නිසා අශලෝක ධර්ම කම්පා නොවෙන්න නම් ඒ සැලෙන තැනක ඉඳගෙන බලාගෙන ඉන්න ඕනේ. ඉස්සර තිබුණේ දුවා දරුවන් පිළිබඳව වස්තු භෝග සම්බන්ධව බැඳීම. දැන් තියෙන්නේ ආධ්‍යාත්මික වස්තු පිළිබඳ බැඳීම. සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා. ඉතින් ඒක අගේ කිරීම සඳහා මේක ඇත්තටම පරිධම්මික මාර්ගයේ තියෙන බාල කතා කියලා එකක්. එහෙනම් ඉන්ද්‍රිය ධර්මක බලයක් බාටපත් වෙන ඒක බබල් ඒක සැලුණට ගණන් ගන්න තුනේ. ඒක කියන්නේ නිකන් ගොඩේ ගොඩේ නෙවෙයි ත්‍රිපිටකයේ මුසමාවක් තියෙනවා. වේදකණ්ඨේ නන්ද මාතාව කියලා ওই දාන කතාවල කියනවා. ඒ අම්මා සර්වඥාන්සේ ඇවිල්ලා ගමේ බණ කිව්වට පස්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් බණ අහලා හිත අෂ්ට සමාපatti සහ අනාගාමී ඵලයට යනකම් ගෙනියනවා. ඒ යන අතරමඟදී හෝ ඒ පැත්තට පස්සනට පස්සේ එයා කලිටි එකම පුතයි නන්ද කියලා. ඉතින් මේ යම් පිළිබඳ වෛර කරන ගම්මු රජුරවන්න ගිහිල්ලා මේ පුතා රාජත්වයේ පිළිර පෙසන් ගන්න. ඇස රජුරෝ ඒක ගැන දැනගෙන ඇවිල්ලා ගියේ ඉතර එලිපත්ත උඩ කියලා අම්මා බලන්නේ දැදි කපා. නන්ද පුතාව කපනවා. ඉතින් මේ අම්මා පස්සේ ගාලුපුත්තු ස්වාමීන් හම්බෙච්චාම කියනවා ස්වාමීන් වහන්සේ තමන් වදාගත්ත දරුවෝ කොච්චර මේ කරදර රෝචනකම් හදුවර පස්සේ ඒක කපනවා කියන්නේ මගේ මස්ම තමයි මගේ ලේම තමයි ඒක අම්මලා දාන්න. එහෙනම් මගේ හිත පොඩ්ඩක් සැලුන් යනවා. මේ දරුවට කොයි කියලා මගේ හිත සැලුන් නැහැ. ස්වාමීන් වහන්සේ දන්නේ මගේ ස්වාම පුරුෂයා හදිසි අනසරකින් නැරලා යක්ෂාත්මයක් කළා. දැන් හැන්දෑවේ ගොම්බන් වෙලාවට එනවා. කද්දාකත් බයක් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේ ආශ්චර්ය ධර්ම හතක් ගැන කතා කරනවා. දැන් අපිට වෙලා තියෙන අල්ගොරිතම් කවුරුද කරන්නේ? තමන්ගේ පුතා වෙන්න ඕනේ නැහැ. අල්ගොරිතම් කවුරුද කරන්නේ? මුරගෙන කතා කරනකොට තමයි. ඉතින් මේව අහනකොට හිතෙන්නේ අනේ මෙහෙමනම් නිවන ඕනේ අප්පා කියලා. මෙහෙම යන්න ඕන නම් ඉතින් අනේ මොකද්ද ඉතින් මෙච්චර කරලා හම්බ කරන්න දෙයක් තියෙනවා වෙනකම් පරිපිටියක් ඔයාලා හම්බන කාලේ හිතේ නැත්තම් ඉවරනේ ඉතින් ඒ නිසා භාවනා නොකරයි කියලා මට කවදාකවත් හටක බන්නේ හිතෙන්නේ මම කිට්ටුවට වල බලනවා කියලා කියන්නේ මොකද යකෝ භාවනා කරන්නේ නැති කියලා මේ මම දන්නේ මේ භාවනා කරනවායි කියන්නේ ඔය ඔය හිතන තරම් රෝසනල් යනවක් නෙවෙයි එන්න නරවචන මේ වගේ ටිකකට කතා මේ පස්සන කතා ගොතලා මේ පස්සේ නවදකෝ ගියාට පස්සේ උගේ හොඳම අත්‍යන්ත මිත්‍රයා වෙනවා. යායන කඩුවක් කරගෙන රාජානේ ඉස්තු කරන්නේ දැක්කොත් කතා. ඒ වගේ අපි අත්‍යන්තම වවාගත්ත මේ ශ්‍රද්ධා විදේ සති සමාධි ප්‍රඥා ඇතුළු තමයි භාවනාවේදී උපයන ආලෝක පහසු ගති, සහැල්ලු ගති, විස්රාම ගති මේ සේරම පිළිබඳව කාන්තිමත් ගතියක්, අයස්කාන්ත ගතියක් කාන්දම් ගතියක් උපදිනවා කියන එක නන්ද මාතාව කුසින් වදාගත්ත දරුවට ප්‍රේම කරනවා වගේ වැඩක්. නමුත් එලිපත් තියලා ඒ දරුවා කරන්නේ නොසලී ඉන්නවා කියන එක නන්ද මාතාව ආඩම්බර කරලා කිව්වට මම හිතන්නේ අපිට ඒක අගේ කරන්න ඒ වගේ තමයි මේ ලස්සනට වඩාගත්ත මේ සතිය මේ ඊය මේ සද්ධා මේ සතිය සමාධිය මේ ප්‍රඥාව දැක්ක දැක්ක දැන දැන මේ හදපු ලස්සන වීදුරු ගහන පොළවේ ගහලා කඩනවා වගේ කැඩෙන අවස්ථාවල කඩන්න යනවා කියන එක නෙවෙයි මම කියන්නේ. කැඩෙන වෙලාවේදී නොසලී ඉන්න එක තමයි ඒක නිකන් අමනුෂ්‍ය වැඩි. මම සර්වඥයන්ට කියන පුළුවන් කියන්නේ. දැන් අතාරින්නේ අපි භෞතික වස්තු නෙවෙයි. ආධ්‍යාත්මික වස්තු. ඒ නිසා භාවනා කරගෙන යනකොට තමන්ට හම්බ වෙන මේ භාවනා ජීවුව පිළිබඳ කියන සුබ ලක්ෂණ තියෙනවනේ ඔය හැම එකක්ම වදයක්. ඒ මොකද ඒවට නන්දිය ඇති කරනවා. ඊට පස්සේ ඒක නැති වුණාට පස්සේ කියා ගන්න බැරි දුකටපත්. ඒ නිසා දැනගන්න මේවා ආයුධ උපකරණ විතරයි. වඩුවගේ ආයුධ ගන්න. ඒතර ඕවට ප්‍රේම කරන්න ගත්තොත් නිවන නැති. මේ සාරවචන්සේ සඳහන් කළා කියනවා අලත්තං නදිදං සාදු නාලත්තං සුන්දරාමිති උබ්බේ නේවතෝ තාදී දුක්ඛං වපතිවත්තති. සාරවචන්සේ කියනවා ඔබ ගහක් ළඟට යනවා රස පළතුරක් බලාපොරොත්තු ලැබුණොත් හොඳයි. ඒක ඔබ වෙලා. නොලැබුණයි කියලා මොනව කරන්නේ? ඒත් ඉතින් හොඳයි කියන්නේ තමයි වෙන්නේ. ගහට සාප කරන්නේ මේ බයිබලේ නම් එක තැනක කියනවා යේසුස් වහන්සේ යනකොට අට්ටික ගහකට ගිහිල්ලා කියන ගෙඩි බලාපොරොත්තු වෙන්නේ ගෙඩි තිබුණා කියලා කරලා ගහට සාප කරනකොට කොළ සේරම හැරිලා ගියයි කියලා කතාවක් තියෙනවා මුද්‍රණාන්සේ කියන්නේ ගහකට ගියපස්සේ ගෙඩි කියනවා හොඳයි නැත්නම් ඒත් උපයේනේල හෝතාදී ඔහුගේ දෙකටම එකම නොසලන ගතියක් තියෙනවා මේක අපි පින්න වාසයනොත් නිවාරෙම සිද්ධ වෙනවා ගියක් ගන්න බින්ද වාට යනකොට දැන් ඒක අමාරුයි දැන් තියෙන කොටක් අර කොච්චර වෙන්න පාතයක්. එනකොට සමහර දේවල් වලින් ඉතාමත්ම ආශාවෙන්. ජීතර නොකල තරම දේවල්. හදල වැඩලා අර එන සංඥාට බෙදෙන. සමහර දේවල් වලින් මොකක්වත්ම අම්බෙන්නේ. සමහර දොස් කියන වෙලාවත් තියෙන උජේ වාන්දර වාචාරක පාත්‍ර කරන පෙරේතෙක් වගේ ඇවිල්ලා මිනිස්සයි කරන්නේ. දෙක මේකයි. ඒ දෙක මේකයි. අපිට ගුරියානි හම්බුනත් එකයි ඵලයන් යන්න කිව්වත් එකයි. ඒකනේ වින්නපති කියන ලක්ෂණ ඒකනේ ඒකට බුද්ධ භෝගී කියලා කියන්නේ. ඉතින් ඒකම තමයි මේකේ. භාවනා කරන සතිය බලාපොරොත්තු වෙනවා, සත්‍යමාධ්‍ය බලාපොරොත්තු වෙනවා, වීර්ය බලාපොරොත්තු වෙනවා, සද්දා ලැබුණොත් හොඳයි. නැත්නම් ඒත් හොඳයි. එහෙනම් මිනිස්සේ කියලා පන්සල් ආරාධනා කරපු ආමඳුරන්ට <clears throat> අවසරයි ස්වාමීන් වහන්සේ අපේ ගෙදර දහනයක් තියෙනවා 19කට විතර දෙන්න වටිනවා දැන් නම් 19ක් ඉන්නවා ඔබ වහන්සේත් වැඩියොත් හොඳයි නොවැඩියත් හොඳයි. නොවැඩියත් වැඩියත් හොඳයි කියනවා. හැම ආරාධනාවක් ඕක තමයි තියෙන්නේ. නොවැඩියත් වැඩියත් හොඳයි කියන දෙයක් නෑ. කොයි එකකවත් එක. ඒ වගේ භාවනා කරන්න වාඩි වෙනකොට ඒ ශ්‍රද්ධාව විදිහට සම්මානපත් ලැබුණොත් හොඳයි. නොලැබුණොත් ඒකත් ගණන් ගන්න නැතුව ඊට වැඩිය හොඳයි. එතකොට තමයි ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙන්නේ. ඒක ඉතින් නන්දිය අපි මෙතෙක් කල හම්බ කරපු හැම දෙයකටම ප්‍රේම කිරීම විශ්වගත සමීකරණයක් වශයෙන් කියන්නේ ඉතින් බදපුවම ධර්මයට ප්‍රේම කරන්නේ. අයිසෙක් නිව්ටන් ඒ ගුරුත්වාකර්ෂණ නීතියට ප්‍රේම කරනවා. අයින්ස්ටයින් ඒ සාපේක්ෂතාවාදයට ප්‍රේම කරනවා. ඉතියාගේ ධර්මයේ එහෙම කරනවා අපි අයින්ස්ටයින්ට ප්‍රේම කරනවා. ඇයිසෙක් නිව්ටන්ටත් ප්‍රේම කරා. මොකද මේ මිනිස්සු යා හදාගත්ත දේ ප්‍රේම කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ කීයේ කොහොමද? තමන් උපේන ලද වස්තුව උගේ හෙල කෙල හෙලන කුණු කෙල පිටක්ෂේ දාලා යන්න පුදුන්න. තමන්ගේ සියලු උපේන ලද වස්තුව උදේ හෙලන කුණු කෙල පිටක්ෂේ දාලා යන්න පුළුවන් නම් විතරයි වස්තුවට අධිකාරීකම පාත්තා. නැත්නම් අපි කොහොමද වස්තුවට දාසක්. ඒක දාලා යන්න බෑ. මොකද අපේ ඉතන අම්බෝ මෙච්චර මහන්සිලා හම්බ කරපු දාලාගේ වස්තුරක නිග්‍රහයක් කියන්නේ. නමුත් අපි දන්නේ නැහැ වස්තුවට අපි නැතුව ජීවත් වෙන්න බැරි වුණාට අපිට වස්තුව නැතුව ජීවත් වෙන්න. මේ හැමදාම මිනිස්සු ගිහිල්ලා මී කඩනවා. ඉතින් කොතන මේ මැස්සක් බැන්දත් ඌ කඩනවා. ඒ නිසා මිනිස්සු ගිහින් මේ මැස්සෙන් නෑවල උඹට ලැජ්ජ නැද්ද යකෝ මෙච්චර මී කඩද්දී උඹ දවසක් මී වන්දිනවද කියලා. ඉස්කෝල උඹට දන්නේ නැද්ද යකෝ උට මීය කඩන්න පුළුවන් වුණාට මී හදන හැටි මගේ කඩා ගන්න උට බැරි බා. මනසට කාදද මී මෙලි හදන්න. නිසා මී මෙලි හදම කඩන්න ගියත් නීනසබයි නෑ උ දන්නා උට මී මෙලි හදන්න පුළුවන්. ඒ නිසා උදිකටම හදන අපිට නම් පේන්නේ හදන හදන මී පැලි පැලි කඩනවා නේ. මගුල ඔන කුජීකක් පෙට්ටවල නිකන් ඉන්නේ. මීනස දන්නවා මිනිස්සුන්ට මී මෙලි හදන හැටි හොරකම් කරන්න බෑ මී මී හොරකම් කරනවා. අපේ තියෙන මේ සියලු වස්තු කවුරු හොරකම් කරා. අපිට තියෙන ඒක ලැබෙන්න තියෙන පින මොන බලෙන් නැතද? උලක්කම හිරියක් ගලක් කොට හිරියක් පිලක් කොට හිරියක් හම්බ වෙන තියෙන්නේ හම්බ වෙනවා. බැඳගෙන පොඩි බැඳගෙන හිතේ නැතුව. ඒක තමයි වඩන ලද සතිය. වෙලාවක නැති වුණත් එයා අපව වෙනවා. ඒ තරම් බලයක්, ඒ තරම් ශක්තියක් වෙන මුළු විශ්වයේම නැහැ. ඒ නිසා අපි කොයිලා කල්සත්‍ය වඩනවා, වරිමර හරක් දිගේලි කරනවා වගේ යන්න ගන්නවා. අපි දන්නවා දිගේලි කරාට ඔය ආපහු එනවා. නැති වෙලාවේ නැති බව දන්නවා, තියෙන වෙලාවේ තියෙන බව දන්නවා නම් අඩු ගානේ සත්‍ය පිළිබඳවත් නන්දියක් නැහැ. ඉතින් මේක හිතෙනවාද කාට හරි වෙන කිසිම ආගමක වෙන කිසිම දර්ශනයක වෙන කිසිම ඉගැන්වීමක සාකච්ඡා කරන්න කියන්නේ කදාවත් කදා බලාපොරොත්තු වෙන්නත් එපා බුදුරජාණන් වහන්සේ මේ අපි නලවන්න නැලවිලි කම කියන්නේ උන්වහන්සේ කරලායි කියන්නේ එක සෙට් නෙවෙයි දහස්වර කරලා දහස්වර කරලා මොනවද කියන්නේ මයා සම්මදක්කාතෝ භාවිතෝ බහුලියකතෝ මම ඔයාලට දක්වලා තියෙනවා ආශ්‍රය කරලා දකින්න පුළුවන් මේ සත්‍ය කර්මයට ආයෙම භාවිතෝ බොහෝ කොට කරලා බලපන් ඊට පස්සේ ඒක ජීවන රටාව කරගන්න සකන් නීචර කරගන්න කැඩෙන්න අරවා ඔබට උරුමී තියෙනවා නම් එන්න ඕන ඔබට දැවෙනවා නම් ඔබ ඒකට දාසයි උඹ උඹට මේ පානන් එක වාරයක් අවා අපිට දහස් වාරයකට තොපේ පාගල යන්න ගන්නවද ඌවා පව වෙනවනම් අපි තමයි මාස්ටර් අපි තමයි වශී කළ තියෙන්නේ අපිට දාස වෙනවා හැබැයි ඉස්සල්ලාන සතිය ඇති කරලා කඩ කඩ වඩන්න නැති කෙනාට ඒකෙන් වශී භාවය ඇති කරන්න බෑ ඒ කියන සිද්ධි පිළිද කරන්න බෑ ඔය සිද්ධි කරගන්න නැති සතිය අපිට ඇඟිලි කරන්න බෑ අපිට නීති දාන්න මට භාවනා කරන්න නම් කයින් බෑ. මට භාවනා කරන සද්ද වෙන්න මට භාවනා කරන මේ කොහොමද? මේ බම්බ බම්බට පුළුවන් නම් බලෙන් නැට්ටම් කරපොත් මම භාවනා කරේ. එච්චර. ඉතින් මම දන්නවා හොඳ ක්‍රමේ පෑම වැඩක් නෑ නමුත් මම කරනවා. අන්තිම රතිය දන්න ගාගෙන කුරව දාගෙන ළඟට එන්නේ. ඒ නිසා මුලදි මුලදී අපි රතිය වැඩෙනකොට භාවනාක වෙන්න පැලකපත ගොයමට වගේ ආහේවනට වතුරේ ඔක්කොම දෙන්න ඕනේ. නිලෙලක මහ පොළවේ හැදිලා නිලරෝග ගියාට පස්සේ පුළුවන් කයිතර යන්න ඒක බැරියක්. මේ සතිය තමයි පොළවේ ගහ ගහ විතරට පුළුවන් සතිය. ඒ නිසා අපි මම අදහස් කරන්නේ ඒක නිසා මේ සතිය වඩන්ට ආයාසයෙන් මහන්සි වෙන එකනට කෙනෙලි කරන්න කියලා. ඒක මහා අපරාධයක්. ඒක මහා අපරාධයක්. එහෙම නෙවෙයි හදා වඩාගත්ත කෙනා බලන්න ඕනේ ඒක පොළවේ ගහ ගහ දිනු කරා. ඒක කියන්නේ වශී කරනවා කියන්නේ. සිද්ධ කරනවා කියන්නේ. සීසන් කරනවා කියන්නේ. ඒ දේ කරනකොට සතිය කැඩෙන්න ඕනේ. කැඩෙන්න ඕනේ. ඒකවල වෙනවා සතිය විපරිණාමයට ලක් කරනවා. වෙනත් දෙයක් බවට පස්සේ මිසෙයි. තිබී නැති වෙන සුළුයි. නමුත් කදාකත් සදාකාලික වයින් කරන්න බෑ. මේ ඥානවලික හඳුන කියනවා. මේ සත්‍ය හැම කෙනාගේම හිතේ තියෙන කවුරුත් දන්නේ නැතිකම විතරයි වෙලා තියෙන්නේ. ඒක මේ අපි අනිකුත් මේ ප්‍රහීතයිසික වලට යට කරලා සතිය කොම් කරලා තියෙන නිසා අපිට මේ සංසාරේ කවදා හරි අපි සතියට මුල් තැන දුන්නොත් නැත්නම් ඊළඟ ඡන්දෙදී අපි ආ සභාපති කරොත් මිනිහෙක් කැමැත්තක් නැතුව සභාපති කරනවා. සතිය එහෙම එහෙම නිලතල ඉල්ලන කෙනෙක් නෙවෙයි. අතුරුට බබලන ලැජ්ජසිකි චෛසිකයක් හැබැයි චානාන මොනවාදෝ ලස්සනට කියලා කියනවා. කොහොම හරි කරලා පුටුවට නැංගුවොත් උන්ද කවදා බහින්නේ නැහැ කියලා. සතියක් එකට අඳුල්ලා දුන්නා පස්සේ නිවන් දැකලා මිසක් සතිය වැඩේ අතාරින්න වරක නැති බව පෙන්නනවා වරක ඇති බව පෙන්නනවා මේ සතිය කුක්කේ සිද්ධ වෙනවා ඒක සුත්ති සිද්ධ වුණාට හැමදාම අපිට එක බුදිය ගන්න එයි හැමදාම කරේ දාගත්තා ශ්‍රද්ධාවන ඉදී හැමදාම මූණ සිප බඳ ගන්නමින් ආලින්දන කර කර ඉඳී කියලා හිතන්න යන්න එපා සතිය කුක්කේ ඇත්තටම කරන්නේ සතිය අපි ළඟ නැති වෙලා යා බින්න දෙනෝ පේනවනේ උඹට ඕන් තේරෙන දෙච්චර සත්‍ය වැඩිවත් මේක වෙනස් වෙන්න සුළුයි කියන්නේ. ඕන් බලපංකට සද්ධාව නැති වුණා නේ. උඹට මන්දිය වහල වුණා නේ. කියලා ඒ ටික අවබෝධ කරගු දාසු පේන මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අත්තරදී හරහා. නමුත් බුදුහාමුදුර මේකට කියන්නේ අත්තර කියලා නෙවෙයි. ආර්ය පරිශ්‍රණ කියලා. මෙතනින් ආර වෙන හැම දෙයක්ම ආර්ය පරිශ්‍රණයට වැටෙනවා. හොරතලයකට වැටෙනවා. ඕන තරම් සත්‍ය කරිච්චා. ඕන තරම් විහිකරිච්චා. ඕන තරම් සද්ධාව කරිච්චායි. තමන් හරි එක වෙලාවට වාඩි වෙනවා වෙලාවට සක්මන් කරනවා ඒ කටයුතු ටික කරනවා එතකොට ආයෙ දවස් දෙක තුනක් ඉතින් හරියට පොළොට මේ වතුර යට කරලා අල්ලගෙන ඉන්න රබර් බෝලයක් මිරිකල අල්ලගෙන ඉන්නකන් යට තියෙනවා තැත කරපුවම ආයෙ බුක් ගාලා උඩේ ඒ නිසා මෙතන තියෙන මේ නංගිය කියන එක බටහරලා තේරුම් ගන්නවා කියනකෝ මේ කියන දෙමලේ වටහා ගන්නවා කියනකෝ කිසිසේත්ම පහසුවක් නැහැ නමුත් අපිට ඕනේ නෑ වතාව. අපිට බුදුම ඉදිරියේ ප්‍රතික්‍රියා නිස කියන හරි ගැඹුරු නබවාසි කියනවා තේරෙන්නේ නැහැ කියලා. තේරෙන්නේ නැහැ තේරෙන්න ඕන කමක් නැහැ. මොකද ඉන්නේ ඊකට කට්ටිය දෙකේ ඉන්නේ මම බලපන් සත්‍ය කියන පැක දෙක තුනක් නේද කියන්නේ ලොජික් කියන්නේ යනකොට ඕම්බෙන් යන්න වෙන බාහකොලොත් වෙලා තිබුණ සත්‍යයක් නැතුව. මට ඒකට හරි සතුටක් ඇති වෙනවා. කාටද සත්‍ය නැති වෙලා යනකොට මම ඇතුලෙන් මට ගුජි කිච් කිච් කිච් ගාලා හිනාවක් කරනවා අන්න දැන් නම් හරි හොඳගේ වග බලත හැකි දැන් කියලා. ඒක දිගට සතිය තියෙනවනම් මට තේරෙනවා පැටලෙයි. කවුරුද කියනවා මට උදේ පටන් ගත්තොත් කියන්නේ දැන් ගන්න තිබුණා කියලා මම දන්නවා ඌ සතිය ගැන නෙමෙයි ඔය කතා කරන්නේ. මොකද ඒක තියෙන්නේ නැහැ. ඔව් මේක නිට්ටම කැඩෙනවනේ සමහර කෙනෙකුට වතුර ඕ ප්‍රචන් වෙන්නවා කියලා මම සතුටක් වෙනවා අත්‍යදී වැඩි පටන් ගන්න. අන්න ওই විදිහට Taman දිහා බලන්න පටන් අරගත්තට පස්සේ මේ බම්බලේ වැල්ලේ ගැහුවත් කැට. ඒ නිසා මුල් පාඩම් දෙකේ කරනවා. මුල් පාඩම් දෙක ඔක්කොම ඉවර කරන්න ඕනේ නැහැ. මුල් පාඩම් වල හැඟීමක් ආවට පස්සේ මතක තියාගන්න ඊගා පාඩමට ඒ අතරමැද ඉන්සර්වි ට්‍රේනින් එකක් දෙනවා. මොකද කොච්චර ලස්සන වැඩ කරනකම් සද්ධාව කරනවා. කොච්චර ලස්සන වැඩ කරනකම් මේ වීඩියෝ බහින බින්දුවට බහින. කොච්චර ලස්සන හදිවත් කරන අයියා ප්‍රමාණයට ගන්නවා. කොච්චර සමාජයෙන් ආඩම්බර කරනවද මට අෂ්ට සමාවත් හිටගෙන ගන්න පුළුවන් කිව්ව අන්තිම ගන්නකොට මොනම දෙයක් කරගන්න බැහැ සත්‍යයට. ඔය මොන මොන මට මම දැන් ස්වාමීන් වහන්සේ ඉන්නේ මේ සංකාර උපේක්ඛ ඥානෙ කියලා දැකපු ගමන්ම කට්ටිය. good morning කියනත් ඉස්සලා කියන්නේ මම දැන් ස්වාමීන් සංකාර උපේක්ඛ හොඳ හොඳ හොඳ බබා එක තියාගෙන ඉන්නකො හෙට උදේ දෙනවා ඉතින් අඬාගෙන ගොඩනගෙන අනේ උදේ අභිඥානෙ මට වලට වැටුණානේ. දැන් නාම රූපකවත් ගන්න බෑ. මොකද ඒගොල්ලෝ හිතන්නේ මේ සංඛාර උපේක්ෂා ඥානය බුද්ධියට සින්න වෙලා තියෙන්නේ. ඒ තරම්ම මේ පළවෙනි ආර්ය සත්‍ය මේ ලක්ෂණ තුනේ අනිත්‍යතාවය දන්නේ මම ඉන්නේ සතුත් අධ්‍යානකට. ඉතින් මෙව නිකන් බලනකොට අර පොඩි ළමයින්ගේ නිකන් කෙලෙහිලි වචන නැත්තම් හුරතල් වචන වගේ තමයි ගණන් ගන්නේ. මොකද ඒක නම් විහිළුව නෙවෙයි මේ කරන්නේ. අවංකව කරන්නේ අනිච්ච සංඥාව කියන එක දන්නේ. විපරිණාමය කියන එක දන්නේ මේ නන්දිරාගේ තාමත්ම කිට්ටුවන්තම මිත්‍රය හැබැයි කඩුවක් අතේ තියන බව දන්නේ මේ එළවන්නේ දැකපු ගමන් බෙල්ල ගහලා යන කියලා බව දන්නේ එයා හිතවලට ඒ තරමට ඉස්සරහට ඉතින් ඒ නිසා බය වෙන්න එපා අපි මේක විඳවලා තියෙනවා මේක පළවෙනි වතාවට නෙවෙයි වෙලා තියෙන්නේ. දැන් අපි ඉස්සරහට කරන්න විශ්වාසයක් ඇතිව කරනවා. මේක මෙහෙම තමයි නමුත් අතාරින්නේ නිතිපත. එහෙම නැත්නම් ධර්ම ගෞරවයේ ත්‍රිවිධ රත්නයක ඒකම මම කල යුක්ත කරනවා. මට ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි. ස්වාමීන් වහන්සේ වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි වැඩියත් නොවැඩියත් හොඳයි කියලා. නැත්නම් නොවැඩියත් වැඩියත් හොඳයි කියලා එනකයි කියනවා. එතකොට ඔන්න යෝගාවචරය කියන්නේ. ඒ ගුණය අල්ලගත්ත දවසේ ඉඳලා මේ නොසැලෙන බවට පාඩම කරගන්නවා. ඒක මම නැවතත් කියනවා අර මුල් පාඩම් නැතුව මේක කියන්නට අමාරුයි. ඒ නිසා මුල් පාඩම් හරියට කටපාඩම් කරගත්තේ නැති කෙනාට මේක ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් ඒ ගැඹුරේ තියෙන්නේ අපිට ඕන නැතිකම විසක්ක. මේක තේරුම් ගන්න බැරි තමයි. මිනිස්සුන්ට පුළුවන්. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව සියලු දිනාට ප්‍රමාණ කරගෙන ඉන්න වැඩවලට පන්නරයක් ලැබිලා. ධෛර්යයෙන් කරගෙන යන්න ශක්තිය ධෛර්යයෙන් පිහිට වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාවකට වෙනත කරනවා සියලු දෙනාට දැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා. දැන් අපි මේක අවස්ථාවක් කරගන්නවා. ශීලම පිළින පිළින උදව් කළා වූ සීල සත්පුරුෂයන්ට පින්පැමිණ වීමට ඒ වගේම අපේ ඥාතීන් සීපත් කළ පින්පැමිණීමට සහ අපගේ පරමාර්ථ සීපත් කරගැනීම ඒ නිසා අපි එකතුව සම්ප්‍රදාන කුල වේක්තාවතාචාරි ගාථා සජ්ජහනා කිරීමේ පින් අනුමෝදනාව පිළිබඳ පෙළඹෙනවා. සබ්බී දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්තාවතා චම්මේහි සම්පතං සබ්බේ සත්තා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ อิสังโหนาทีนังโหตุสุขิตาตุมาอิมินาปุญญกรรมีเนมามีบาลสัมมาธิโมสัตตัมาธิโมยาวนิบานปัติยาอิมินาปุญญกรรมีเนมามีบาลสัมมาธิโมสัตตังสมาธิโมหตุยาวนิบานปัตติยา ඉමිනා පුඤ්ඤ කම්මේන ඵල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආවනිපාතත්‍ය සාදු සාදු සාදු සාදු සාදු අනුමෝදාමි ස්වාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා සම්බං සාදු අනුමෝදි තබ්බං අච්චයන් සමත වේවන්තේ කමාන කමිතබ්බං ඕකාහ තමා විවන්තේ යම් යම් ඕකාහ තමා විවන්තේ සතියක් යෝගාස තමා විවන්තේ සුපත්තිතා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච නතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සීලවන්තව කුලවන්තව කුඤ්ඤං සිතානස්තර දුර්ලභේන නයාරත්තං බුද්ධ සුතං නමා සුපක්කිතෝ